බුද්ධික මහත්මයා ඔසරයි හාමුදුරනේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් අහලා තියෙනවා මම එක එක කියවන්න. පළවෙනි ප්‍රශ්නේ අහලා තිනවා ඔබ වහන්සේ නීවරණ භාවනාව පිළිබඳව ගිය සතියේ සඳහන් කළා. ඒ පිළිබඳ ඔබ වහන්සේ කළ දේශනා ලබාගත හැකි තැනක් පිළිබඳව සඳහන් කරන්න පුළුවන් නම් ඉතාමත් පිං. දැන් නීවරණ භාවනාව සම්බන්ධව අපි කරපු දේශනා අන්තර්ජාලයේ ඇති අන්තර්ජාලය තියෙනවා. හොයාගන්න ඕන නම් YouTube එකට ගිහිල්ලා CS S I Y A S A CS TV කියලා ඒ ඒක ඇතුළට යන්න ඕන. ඇතුළට ගිහිල්ලා වරලා එහෙම නැත්නම් CS TV කියලා ගහලා ධම්ම විචය ධම්ම විචය කියලා CS TV ධම්ම විචය කියලා කලහම ධම්ම විචය කියලා ධර්මදේශනා සීරීස් එකක් එනවා. ධර්මදේශනා 50ක් තියෙනවා. ඒකේ අග හරියට වෙන්න අන්තිම හරියට වෙන්න අපි සතිපට්ඨාන පැහැදිලි කරනවා සතර සතිපට්ඨාන. අනේ සතර සතිපට්ඨානේ පැහැදිලි කරන තැන ධම්මානුපස්සනා සතිපට්ඨානේ පළමු කොටස හැටියට තියෙන නීවරණ කාණ්ඩය. එතකොට මේ දේශනා 50 එක් දේශනාවක් සම්පූර්ණයෙන්ම තියෙනවා නීවරණ ප්‍රහාණ භාවනාව කොහොමද කරන්න කියලා. ඊළඟට තවත් ඒ සියස සියස ටීවී එකට ගියන් පස්සේ ඒකේ තව ධර්මදේශනා ඇති දීවන්න ප්‍රශ්න ඒව මාත්‍රිකා මොන විදිහට තියනවද කියලා මට හරියට මතක නැහැ අරක පැහැදිලිවම නිශ්චිතවම හොයා ගන්න පුළුවන් එක තමයි ඔය මම කිව්වේ ධම්ම විචය විජය නෙමෙයි විචය ධම්ම විචය සියස ටීවී ධම්ම විචය කියලා හෙව්වහම ඒ සීරීස් එක හොයා ගන්න පුළුවන් ඒකේ අවසාන කොට ඒක දේශනා 50ක් තියෙනවා ඒ 50 අග කොටසට වෙන්න තමයි සතිපට්ඨානය ගැන විස්තර කරන්නේ. ඒකේ ධම්මානුපස්සනා සතිපට්ඨානයේ නීවරණ කොටස. ඒක අහලා තේරුම් ගන්න පුළුවන්.